තුනෝකාන්තේ වූ භාග්‍යවත් වූ අනුපදේ සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥාදී උත්තරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සිය ධර්මස්වර දේශනා කරන ලද ආවාදාත්මක උද්දාර්ථනයක් මේ සූත්‍ර පාඨයේ ඕ සූත්‍ර දේශනාවල මේ සූත්‍ර පාඨයේ සඳහන්ව පවතිනවා යම් හෝ විත්තේ සක්කාර කරණීයං ශාවකානං නිතේසින අනුකම්පකේ අනුකම්පං උපාදාය මහණෙනි ශ්‍රාවකයන්ට හිතයිසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ට හිතසු පිණිස අනුකම්පාවෙන් යමක් කටයුතු නම් කතං වතං මයා මම මේ අර්ථයේ ඒ කටයුත්තේ සම්පූර්ණ කරලා තියෙනවා. ඒතානි විච්ඡේදේ උත්සමූලානි ඒතානි ශුඤ්ඤාදාරා මාර්ගිනේ දක්ෂිණේ රුක්මුල් සේවා රුක් සේවා විවේකස්ථාන ධ්‍යායත පිච්චේ මාපනාදත්ත මාර්ගිනි සමත විපස්සනා ධ්‍යාන භාවනා වඩත්වා මා පනාදත්ත පමාන වෙත්වා මා පඤ්ඤා විප්‍රතිසාරිනෝ අහුවත් සහාමි නැවත පසුතැවෙන්නෝ නොවෙත්වා අයම්මෝ අම්මාකම් අනුශාසනී මේ දුකට අපගේ අනුශාසනාවයි මේ සූත්‍ර පාඨයේ පිටතේමයි මානෙනි ශ්‍රාවකයන්ගේ හිත අනුකම්පා ඇති හිතයිසියු සාක්ෂුණාන්තේ නමක් විසින් ශ්‍රාවකයන් අනුකම්පාවෙන් යමක් කටයුතු නම් ඒ සියල්ල මා විසින් කොට අවසන්යි. මේ කියන රුක්සේවන් විවේකස්ථාන භාවනා වඩත්වා. පවාදන වේත්වා. වසුතමේ නොන වේත්වා. මේ අපගේ අනුශාසනාවයි කියන අදහස මේ සූත්‍ර පාඩු තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් ලෝකේ ජනතාවට අනුකම්පාව දැක්වූ ශාස්ත්‍රවරයෙක් මුලෝකෙ හිටියේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් පුදුමාකාර උත්සාහයකින් තමයි බෝධි සම්භාර කුලලා තියෙන්නේ. බුදු වෙලා දවසක පැයකුත් විනාඩි 20ක් තරම් දෙටි වේලාවක් පමණ සැතපී වදාළමින් ලොවට හිතසෝ පිණිස උතුම විදිහේ කාර්යයක් ගත කළා. ඒ සර්වඥන් වහන්සේගේ ඒ මුඛයෙන් දෙසෝසේ ශබ්දාත්මය ලංකාවට කලාලන් බවතලේ දක්වා පොත්යන්න පුළුවනි. නමුත් ඒවා සම්පින්දනය කොට තමයි ස්වාසුදාස ධර්මස්කන්ධයේ ඇදීද සංගායන කාර්ක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළදී. එතකොට මේ දේශනා තුළින් අපට ගන්න තියෙන අන්න වචනයක් භාෂාව මෙලව හිතසුව, පරලෝ හිතසුව, සාස්ත්‍රීය වෙන පිණිස ආර්ථක දැන් අද දවසේ ධර්මදේශනයේ සඳහා මාතෘකා සඳහන් වෙලා තිබෙන්නේ සමත විපස්සනා භාවනා ගැන සාර්ථ ප්‍රදේ ගැන හැඳින්වීම. නිසා දැන් මේ සූත්‍ර පාඨයෙන් හැඳින්වෙන්නේ ධ්‍යායත විඥානයේ කියන වචනේ අනුව සමත විපස්සනා ගැන අපි හැඳින්වීමක් කරමු. එතන ධ්‍යායත ධ්‍යායත ධ්‍යාන වඩත්වා ධ්‍යාන වඩත්වා කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. ධ්‍යාන කියන්නේ තේරුම් දෙකක් තියෙනවා. ඒ මොනවද තේරුම් දෙක? ආරම්මන උපනිධ්‍යාන, ලක්ෂණ උපනිධ්‍යාන කියන මේ තේරුම් දෙකයි. ඒකයි දෙකම සම්පූර්ණණය කළා තමයි ධ්‍යායත ජීවිතය. ඒ ඉන්ද්‍රයන් කියන ධාතුවේ ධ්‍යායති ධ්‍යායත ඒවා වගේ හැදෙනවා. ලක්ඛේපාද අපඤ්ඤස්ස පඤ්ඤානස්ති අජායතු යම් ඥානස්ස පඤ්ඤාතේ සවේති පාද සම්පතිගේ මේ ධර්මපදයේ විශ්වාස කියන ගාථාව ලක්ඛේපාද අපඤ්ඤස්ස ඥානයක් නැතිකොට ඥානයක් නැති වගේම පඤ්ඤානස්තු අජායතු ඥානයක් නොවනකොට ප්‍රඥාවක් නැති යම් ඥානච්ච පඤ්ඤාද යම් කුජේයෝගේ සිටේ ඥානියක් ප්‍රඥාවක් දෙකම තියෙනවා නේද සරේ නිබ්බාන සම්පතියේ ඒකාන්තයෙන් මෙතනත්තා නිවන සමීපේ මෙන්න මේ ගාථාවෙනු සමත විපස්සනා දෙක දෙන්නවා දැන් මෙතන ආරම්මන උපනිඥානයි උපනිඥාන කියන්නේ උපකේ උපසාරණයේ පූර්ව කොට ඇති දීපේ උපසර්ගයක් දුරු කොට ඇති ධාන දින වචනේ සම්බන්ධ තේරුමක්. උප කියන්නේ සමීපද. දැන් උප සම්සමික කියලා තියෙන සමීපේතාව කියන දී කියන්නේ නිතර නිතර කියන තේරුම ඇති උපසර්ග පදයක්. නිතර නිතර සමීපයට බැමින ධායති. ධාන වලට. නැත්නම් භාවනා වලට. ඒකයි උපනිච්ඡාය කියන්නේ. කුමක් සඳහාද කුමක් වෙතද මේ නිතරෙන්නේ ආරම්මන. අරමුණක් වෙද්ද මොකක්ද අරමුණ? භාවනා අරමුණ. භාවනා අරමුණක් වෙද්ද නිතර නිතර ඉතර සමීපදී බලනවා. ධ්‍යාන කරන්නට ගැනීමනේ. නිතර නිතර අරමුණ වෙද්ද සමීප වෙලා බලනවා. අපි දේශනා වශයෙන් ගත්තොත් දැන් අපි ආනපාන සතිය වඩනවානේ ආස්වාස ප්‍රස්වාස සුලම් කරන වෙත ඉතාම සමීප වේවා නිතර නිතර එක නුවණින් බලමින් මෙනෙහි කරනවා අන්න ආරම්මන උපනිඥානි කියන්නේ මේකයි යාවි මෛත්‍රී වදනවා දැන් මෛත්‍රී වදනොත් අපි දවල් කියලා දුන්න තමන්ගේ ජීවත් වෙනවා නම් අම්මා තාත්තා ඉස්සරහින් ජීවිතාගෙන බොහෝම සතුටු මොනින් ඉන්නේ ඇති ඉකාගෙන අර මෛත්‍රී වචනයකින් මෛත්‍රී වඩනවා. එතකොට මේ මෞතුමී නැමැති අරමුණට ඉතාම සමීප වෙනවා. නිතර නිතර මේ මෞතුමී වෙත හිත යොදමින් මෛත්‍රී චිත්ත වඩනවා. අන්න ආරම්භන උපනිච්ඡාය. දැන් බුදු ගුණ වඩනවා. බුදු ගුණ වඩනකොට බුදුරජාණන් වහන්සේ අපි ඉදිරි ඉඳ හැටි තමයි අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩෙන ආකාරය හිතාගෙන ඒ බුද්ධ ගුණේ නැත්නම් බුදු සිරුර බුදු ගුණ දෙක අපි සමීප වෙලා නිතර නිතර නිතර ඒක භාවිත කරනවා අන්න ආරම්භ උපනිච්ඡා දැන් කපිනයක් කරනවා කියනවා කපිනයක් කරනකොට දැන් පඨවි වසනේ නම් පඨවි වසන මණ්ඩලයක් හදාගෙන වාඩිලා ඉන්න තැනලා මෙයන් දෙකම ආරක් කෑදී ඒක අනිත් තුනකුත් නගල් ළමයෙක් දුරින් මේක මණ්ඩලේ තියාගෙන සමීප වෙනවා කියන්නේ හිතින්. ඉතින් සමීප වෙලා කියන්නේ කයක් සමීපයි හිතෙනුත් සමීප වෙනවා. හරියට වෙන කිසිවක් නැතුව ඒ අරමුණ ස්ථාපිත යදාගෙන නැවත නැවත නැවත බලනවා. අන්න ආරම්භන උපනිද්‍රා. මේ විදිහට ආරම්භන උපනිද්‍රාන අරමුණ තියෙන 40ක්. ඒවා තමයි කියන්නේ සම 40 කර්මස්ථාන. මොකද සමසතේ කර්මස්ථාන කියේ කසින අරමුණු 10යි. අසුබ අරමුණු 10යි. අනුශ්‍යති අරමුණු 10යි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ප්‍රඥා අරමුණු 4යි. ආහාරේ ප්‍රතිකුල සංඥා 1යි. ධාතුමනිකා 1යි. අරූප ඥාන 4යි. ඔන්න 4යි. මේ 4ෙම තමයි ආරම්භන උපනිච්ඡාය කියන වචනේ කියෙන්නේ. මේ මතනේ එකක් එකක් ගානේ සමත ආරම්භනට නැවත නැවත සමීප වෙමින් නැවත නැවත ඉකින් බලනවා. ඒක කියන සමත භාවනා. අන්න සමත භාවනා කියන එක දෝරණ්ඩයි ආරම්භන උපනිච්ඡාය කියන වචනේ දේශනා කළදී. ලක්ෂණ උපනිච්ඡාය කියන්නේ තව තේරුමක්. ලක්ෂණ ලක්ෂණ කියන්නේ පරමාර්ථ ධර්ම කියනවනේ සිත් චෛතසික රූප මේවා කියනවා දැන් සිත් කියන එක සමත භාවනාවට ගන්නේ නැහැ ඒක විපස්සනා කරේ පුජයක් චෛතසික ධර්ම දෙයමයි ඒවා කියනවා රූප ධර්ම දෙයමයි ඒවා නැවත නැවත නැවත ඒ ලක්ෂණ පරීක්ෂා කරමින් බලමු එතන තියෙන උපනිෂ්ඨාන උපකයන් සමීප වෙමින් නිතර නිතර නිතර ධ්‍යාන බලන. ඒතකොට ලක්ෂණ කියන්නේ දැන් හිතේ තියෙන ලක්ෂණය, ඒ ක්‍රියාකාරීත්වයේ කියන රසය, ඒ වැටෙන ආකාරයේ කියන පච්චුපට්ඨානය, ඒ දාසන්නේ කියන පදස්ථානය. එකක් එකක් ගානට සිත බලනවා. ඒ සිත බලමින් සිතේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය බලනවා. අන්න ලක්ෂණ රූප නිඥාන කියන්නේ. දැන් සිතක් ඇති වුණා නැති වුණා අපි තේරුම් අරගෙන සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියනවා. ඉතින් දුක්ඛයි දුක්ඛයි සිත අනත්තයි අනත්තයි බලනවා. අන්න ලක්ෂණ උපනිච්ඡා. ඔය ලක්ෂණ කියන්නේ තේරුම් දෙකක් තියෙනවා. ඒවාකින් ගැඹුරු දෙයක් වුණා අපි අහන්න තියෙන්න ඕනේ. ලක්ෂණ කියන්නේ තේරුම් ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද? සාමාන්‍ය ලක්ෂණ ඒ වගේම කෞටිලික ලක්ෂණ කියනවා. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ එක එකන එක එක දෙයක තියෙන කෞටිලික කෞටිලික ලක්ෂණය. අනික පොදු ලක්ෂණي පොදු ලක්ෂණي කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒතකොට දැන් සිතේ ස්වභාවය චින්තන බාහිරවත් අරමුණු ඉදන මෙතනවා. අන්න ඒක පුජ්‍යලික ලක්ෂණය. ඒතකොට පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන දෙකයි මේ කියන්නේ. පච්චත්ත ලක්ෂණ කියන තමයි පෞද්ගලික ලක්ෂණය. දැන් හිතේ ලක්ෂණය අරමුණු සිදෙන බව. අරමුණු සිදෙන බව. ඒක සමාන පමණයි. වෙන දෙයක් කයිද නෑනේ. අන්න පෞද්ගලික ලක්ෂණයකට පච්චත්ත ලක්ෂණ කියනවා. පටි පත්ත පච්චත්ත. එක එක කෙනාට එක එක ධර්මයේ පමණක් තියෙන ලක්ෂණය පච්චත්ත ලක්ෂණය. ඊළඟ සාමාන්‍ය ලක්ෂණය කියන්නේ පොදු ලක්ෂණය. පොදු කියන්නේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනන්ත ලක්ෂණ, අසුභ ලක්ෂණ කොහොමද සාධාරණයි. ඒකට අන්නේ ලක්ෂණ දෙකට සමානකම ලක්ෂණ කියලා කියන්නේ. එනම් එක එක චිත්තචෛතසිකයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයයි අනිච්ච දුක්ඛ අනන්ත අසුභ කියන්නේ පොදු ලක්ෂණයයි. මේක උපනිඛායදී සමීප වෙලා නිතර නිතර බලනවා. අන්න ඒකට කියනවා විපස්සනා භාවනා කියලා. ඒතර සමත කියන වචනයයි විපස්සනා කියන වචනයයි දෙක දැන් පැහැදිලි කරගන්න ඕනේ. සමත කියන්නේ සම උපසමයේ කියන ධාතයෙන් හැදෙච්ච පදයක්. සම උපසමයේ සමුදාත ඊළඟට සමාධි භවා කියලා පාපරණ කයන්නේ කටේවා. ඒතකොට සමුදේ නිමේ මයන්නේ කියන්නේ ලෝක වේලා අයන්න මෙතන එකතු වෙනවා. සමර්ථය කියලා පදේ හැදෙනවා. ඒක තේරෙන සංසිඳීම කියන එකයි. සංසිඳීම. දැන් අපේ මේ සිත නිතර නිතර නිතර විසිරී යනවා. මොනවායෙන්ද විසිරී යන්නේ? කරුණු පහකින්. කරුණු පහකින්. දැන් යම් කිසි කාමරයකට ජනේල් පහක් තියෙනවා. ඒ ජනේල් පහෙන්ම උල දෙනවා. එයින් ඒ කාමරයකට පහනක් දාලා තියෙනවා පස්සට එකේ පහන් දැල්ල එළවෙනවා. අන්න ඒ වගේ තමයි අපේ තේනවා මේ හිත සැරෙන හේතු පහ. මොනවාද? කාම ඡන්ද කියන ආශාවයි. ව්‍යාපාද කියන තරහවයි. තීන මිද්ද කියන හිත හිතේ ඇති මැලිගත. උත්තර දුක්ඛ කියන විශේෂ ස්වභාවය පසුතැවිල්ල. විචිකිච්ඡාකේ සැකේ කාංකා මේවා කියනවා පංච ජීවර විදය මේවෙන් තමයි අපේ සිත හැරෙන්නේ එක විදිහට තියාගන්න දෙන්නේ අර හැම පැත්තෙන් උලාගමන තැනක දැල්ලු වහන්සිලු වගේ සෙල වෙනවා ගාම්පුඩේ ඉඳු කොඩිය සෙල වෙනවා සෙල වෙනවා මෙන්න මේ නිසා ජලතලයකට ගල් කැටයක් නැත්නම් කෝටු කෑල්ලක් යනවා ජලයේ සෙල වෙනවා වගේ ඒ සිතින තුලෝම චංචල වෙනවා මෙන්න මේ චරිත වීමට කියන අසභාවික බව කියනවා. චරිතවක් නෙවෙයි. යම් කිසි විදියකින් මේ පංච නීවරණ කියන කෙලෙස් තුනක් ටික නැවතුවා. ඒ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාරික කියන තරහව, දීනෙමිද්ද කියන්නේ චේතකාශ ධර්මයන්ගේ ඇලිමැලිකම, කම්මැලිකම, උද්දච්ච දුක්ඛ කියන ඉතේ විශේෂ ගතිය අසුතරීල විචිකිච්ඡාව ගැන සැකේ. මේවා පිටි ඉවත් කරා නම් අන්න සමත. ඒ ඉවත් කිරීමේ භාවනාවම කරමුල තමයි සමත භාවනාව කියලා කියන්නේ. දැන් අපි ආස්වාද ප්‍රාස්වාද ආරම්භනේ මනසින් මනාලුවනි ඒ ආස්වාද ප්‍රාස්වාද ආරම්භනේ සිහිය දීර්ඝාගෙන අනුපාලසතේ වඩනකොට අර පස් දෙනා අපි ඈත් වෙනවා යම් වෙලාවකට. ඔය පස් වෙනවා වරින් වර කිම් කරනවා මේ හිතේ. ඒවා ඉවත් වෙනවා මේ භාවනාව වඩාගෙන යනකොට. ඒක සිද්ධ වෙන්නේ පරිකර්ම නිමිත්ත, උද්ග අනිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන මේ ආස්වාස ප්‍රස්වාස මේ උදාහරණ ඇරෙන්නේ අරමුණු තුනක් තියෙනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත කියන තැනට ආවම අන්න අර නීවරණ පස් දෙනා ඈත් වෙනවා. ඒ යටපත් වෙනවා. ඒක බැරි වෙනවා. ඒ වෙලාවෙ හිතේ සමාධිමත්. ඒ සමාධියේ තියෙන උපචාර සමාධිය. අන්නේක සමත භාවනාවේ කාමාවච සමාධිය. ඒ කියන්නේ ධ්‍යාන වාක්‍යයන් දෙකේ පාරම සමාධිය. ඒකෝට ඉතින් සිද්ධෝනේ ආනාපාන සතිය නිසා හිත සාන්ති වුණා. ඒක තමයි ධ්‍යානයකට යනවා. ඒ ප්‍රතිභාව නිමිත්ත මුදී ධාර්මණය කරගෙන කල්පවත් කරගෙන ඒ නැවත නැති දෙනකොට ධ්‍යාන බවට යනවා. එතකොට මේ උපචාර සමාධියයි අර්පණා සමාධියයි කියන අවස්ථාවන් දෙකේ අර සිත සොලවන, සිත කම්පා කරන, සිත නැවුණු වන, සිත නිසුරු වන, සිත මන්දෝක්ෂාහි කරවන, සිත නොදියුණු සිතක් බාට පමුණන, සිත විශ්වීතක් බාට පමුණන මේ නීවරණ ධර්ම ඔක්කොම යටපත් වෙනවා අන්න සමත. ඒකයි කියන්නේ නීවරණ ආදී උපක්ඛේත්‍යයන් සංසිදෝල ධර්මයේ සමත. අනේ තමයි සමත භාවනා කියන්නේ. ඒ වගේ භාවනා ක්‍රම ඔක්කොම තියෙන්නේ 40යි. හැබැයි 40 අධ්‍යන්තරයේ ප්‍රවේද ගොඩක් තියෙනවා. ඒකේ 40 ප්‍රධානයි. දැන් වශයෙන් භාවනා 10 ලැබුවොත් රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි අෂ්ට සමාපත්තිය ලබන්න පුළුවන් වශයෙන් ධ්‍යාන වලින්. අවිඥාව ලබන්නේ ප්‍රඥාඥාන වැඩිවොත් තමයි. ආනපානසතිය ඇතිවීමෙන් අසුභේ අවිඥාව ලැබෙන්නේ. ඒතකොට අස සමාපත්තිය ලබන්න පුළුවන් කසිනාඥාන වලට. කසින කියනවා කියනවා 10ක්. කතරේ කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ඊයේ කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින කියන. ඒ කසින 10ක් තියෙනවා. මේ ආකාශපතයෙන් කරන්නේ රූප ආඥාන මතද පමණයි අරූප සමාපatti ලබන ආකාශ වශයෙන් නෑ අනිත් නම් පුළුවන් ඊළඟට අසුභඥාන 10ක් තියෙනවා බුද්ධමාතක විනීලක ඉපොප්පක විචිතක වික්ඛායිතක විචිතක අතරික්කිතක දෝවිතක කුඩවක අට්ඨික කියලා ඒවා එකක් එකක් ගානේ රූපාවචර ප්‍රථම අධ්‍යාන පමණක් ලබන්න පුළුවන් නිකලයි කියලා කියන්න බෑ. ඒ වගේම ආනාපාන සතිය පුළුවන් රූපාවචර ධ්‍යානය පමණක් උපදවන්න රූප සමාපත්ත ධ්‍යාන බෑ. ඒකාලෝමානී කොට්ටාස භාවනා ඉෂ්ඨයෙන් නැත්නම් කොටස් ඉෂ්ඨයෙන් ප්‍රථම ධ්‍යාන පමණක් උපදවන්න පුළුවන් ඒක වඩා යන්නේ නෑ. මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුනේ ඥාන තුනක් තුනක් රූපාවචර ධ්‍යාන ලබන්න පුළුවන්. උපේක්ෂා කියන හතරවැන්නේ හතරවෙනි දුක්ඛඥාන පමණක් ලබන්න උත්සාහ වෙන දේවල් ලැබෙන්නේ. අරූප සමාපatti හතරෙන් එක එක සමාපත්තිය උපදවන්න පුළුවන්. අරූප සමාපatti එකක් එකක් උපදිනවා. තව කියනවා අටාකි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, ඊළඟ උපසමානුස්සති වර්ණානුස්සති කියන මේ අටෙමයි ආහාරයෙන් පටිච්ච සංඥා ධාතු වස්තුකාණ්‍ය දෙකයි 10යි මේ 10යි ලැබෙන්නේ කාමාවචර උපචාර සමාධිය පමණයි ඒ ධ්‍යානය දැන් ඒක හේතුවක් තියෙනවා ධ්‍යාන බවට හිත නැගෙන්නේ සම්මුති ආරමුණක් තිබුණොත් පමණයි වශයෙන් සම්මුති අසුභ සම්මුති ආදී සම්මුති ආරමුණේ බුද්ධාත්ම සුඛාදී මේ 10ක් කියවනේ ඒකේ තියෙන අරමුණ සම්මුති නෙමෙයි පරමාර්ථ අරමුණ. බුද්ධ ගුණ කියන්නේ පරමාර්ථ අරමුණ. ධර්ම ගුණ, සංඝ ගුණ, සීල ගුණ, ත්‍යාග ගුණ. ඔක්කොම පරමාර්ථ අරමුණ. ඒ නිසා පරමාර්ථ අරමුණේ ධ්‍යාන වාක්‍යන්නේ. හැබැයි අරුම සමාපatti දෙකක් තියෙනවා පරමාර්ථ අරමුණේ ධ්‍යානයයි. විඥානක්ෂාතනේ ධ්‍යානයේ සංඥා නාසයයි. ඒකෝට මෙන්න මේක නිසා මේ සිතේ නීවරණ ආදී උපක්ලේශ කෙලෙස් සිටිවිලි සංසිරුවන භාවනාවට කියන සමත භාවනාව. විපස්සනා කියන්නේ විවිධාකාරයෙන් නුවණ හසුරුවන භාවනාව. විශේෂ දැකීම හා විශේෂ විවිධාකාර දැකීම කියලා මේක අර්ථහද අදාළයි. විශේෂ දැකීම විපස්සනා විවිධාකාර දැකීම විපස්සනා. ඒ ආකාරයෙන් කියන්නේ විශේෂ දැක්වීම කියන්නේ දැන් අපි හැමදාම දකින්නේ සම්මුති වශයෙන් දැන් මලක් දැක්කනේ දැන් අපි මලක් මේ මල් පූජා කරනකොට අපි දකින්නේ මල් ඒතකොට අපි බලන්නේ අපි මල සතු පාටයි මේක සුදු පාටයි මේක අහවල් වර්ගයේ අපි මේ සම්මුතිය බලන්නේ ඒ සම්මුතියෙන් බලනකොට ඒක විශේෂ දැක්වීම නෙමෙයි ඒ වගේම විවිධාකාර දැක්වීම නෙමෙයි මේ මල කියන සම්මුතියෙන් බලනවා විශේෂ දැක්වීම නම් මේ මල ඇතුලේ මලයේ තියෙන පරමාර්ථනික ධර්මය. කොහොමද මේ මලයේ තියෙන්නේ? පතනේ ධාතුදී. ආපෝ ධාතුදී. තේජෝ ධාතුදී. වායෝ ධාතුදී. වානේ තියෙනවා. ගන්නේ තියෙනවා. රසේ තියෙනවා. ඕනෑවකින කොටසක් තියෙනවා. ඔන්න ධර්මාට තමයි මේ මලයේ තියෙන්නේ. ඒතකොට අපි ඒක අරමුණු කරනවා. දැන් මේ වලේ තියෙනවා කටේ කියන්නේ මොනවද? සමහරෙක තදගති මුලි ගති. ගොරෝසු ගති සිඳු ගති. බර ගති සහැල්ලු ගති. ඔය හයම කටේ. දැන් මල් ගම් ඔබ සිඳුයිනේ. ඒතරගේ සිඳු ගතිය කටේ. එවැගේම මල් නැත්නම් ගොරෝසුයි. එකක් කටේ. එතකොට මේ මල එක දෙකක් හැටියට සකස් වෙලා තියෙන්නේ කොහොමද? දුක් ගොඩාක් එකතු වෙලා එකට ඇරිලා තියෙනවා. ඒ එකට රූප කුඩා ඇල්ලලා තියෙන ආපෝදාතු නිසායි. ආපෝදාතු. යම් කිසිමකින් මාන පෙත්ත මේ නිර්කෝණයෙන් දෙදමලක් වෙනවනේ. අනේ කියන්නේ මේ ඇලිච්ච දෙදමල තමයි. ඒ දෙදමල ඇතුලේ තමයි ආපෝදාතු තියෙන්නේ. ඊළඟ දෙක ඒ යෝග්‍යනේ මානේ තියෙන සීතල හරි උෂ්ණයි. ඕසෙන් කරසිතිලයි. ඒවරක තේ. මේ මලේ තියෙනවා සෙලවෙන ගතියක්. සෙලවෙන ගතියක් තියෙනවා. ඒකේ හරියට කියනවා වායු. ඊළඟට මේ මගේ කියන ඇහැට තේන වර්ගයක්. ඒක වර්ණ දෝති. මගේ කියන සුවඳ. ඒක ගන්ධ දෝති. මගේ කියන රසය. ඒක රස දෝති. මගේ කියන භෝජාව. භෝජාව කියන්නේ ඔය අත්‍යනායක කියලා ඒ භෝජා කියන රූපයක් කියනවා ඒ ඕජා රූපේ තමයි යම්කි දැන් සතේ මේ වගේ කෑම ඒ කතාවේ ශරීරේ වැඩෙනවා. ඒ ශරීරේ වැඩෙන ඕජාව මොකද කියන්නේ? හැම දෙයකටම ඔය අට එකතු වෙලා තියෙනවා. රතනියාකෝ තේජෝවායෝ වර්ණදන්ත කස ඕජා. ඒකෝට දැන් අපි මේ මල දිහා ඉස්සර බැලේ මල කියලානේ. දැන් මේක මලක් නෙමෙයිනේ. රතනියාකෝ තේජෝවායෝ වර්ණදන්ත කස ඕජා. අන්න විශේෂ දැක්වීමක් දැක්වනවා. ඊළඟට මේ වලේ තියෙන ඒ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගත රසෝජා කියන අට බොහොම ශීඝ්‍රයි. අපිට හිතන්න බැරි තරම් ශීඝ්‍රයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන එක දකින්න යම් වෙලාවකට ඕනි. ඒ දකිනකොට ඒ කලින් ඉලක්කේ බව අවබෝධ වෙනවා. ඒක විශ්ලේෂණ පාසා ඒ රූප කිවිදී යනවා. ඒක අනිත්‍ය ලක්ෂණය බව දැනගන්න. ඊළඟට ඇතිවීම නැතිවීම නිසා රූප කලාප මේ පරමාණුක රූප කලාප එක එක පෙරදෙනවා. අන්න දුක් ලක්ෂණය. ඊළඟට මේ විශේෂිනව දැනගන්නව පවත්න්නේ මලකන් තමයි පවතින්නේ බෑ. වේදෙනුරක් මාන පිළිද පවත්න්නේ බෑ ඒ වගේ. දෙක වෙනස් වෙනවා. අන්න අනත් ලක්ෂණය. ඔය දුක නිසා මේ අසුබයක් අසුබයක්. ඒකත් අනික් කෙනාම අසුබයි. දුක් කෙනාම අසුබයි. අනත් කෙනාම අසුබයි. ඒතර ලක්ෂණ අතරක් කොතන තියෙනවා? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. ඒකවල දැන් අපි මේ මල කියලා නෙමෙයි ඉස්සෙල් ඉස්සෙල්ගේ මල කියලා. දැන් මලේ තියෙන අභ්‍යන්තරයේ වැස්සාම අන්න විශේෂ දැකීම විවිධාකාර දැකීම. විශේෂ දැකීම නම් මේ රූප කලාව හැටියට දැල්වුවා. රූප කොටස් හැටියට. විවිධාකාර දැකීම නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් දැල්වුවා. අන්නේ විදිහට සෑම දෙයකම යථා තත්ත්වයේ කෙනේ පරමාර්ථයට සහලා ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණු මොකද ඒකට කියනවා ආරම්භන මේ ලක්ෂණ උපනිච්ඡායි කියන. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණයට බැඳගෙන බැලුවා. ඒ වගේම එක එක මේ රූපයන්ගේ ස්වභාවයට බැඳගෙන ඒ නිසා ඒකට කියනවා විපස්සනා. විදහාකාරයෙන් බැලුවා විශේෂ වශයෙන් බැලුවා. එතකොට මේක ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. සමථ භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව. කොහොමද දෙකේ වෙනස තියෙනවා. විපස්සනාට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව නූල. සමත භාවනාවේ ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව සමාධිය. හැබැයි මේ දෙක ඒකාගතයි. සමතේ තුල විපස්සී ප්‍රඥාවක් නෑ ප්‍රඥාවෙන් තුල සමතයක් නෑ. අනේක නිසා තමයි ගාථාවේ කියන්නේ නැති ඥානං අපඤ්ඤස්ස නූල නැත්තම් ඥානවට ගන්නත්. පඤ්ඤා නැත්නම් ඥායතු. ඥානයක් නැතිනම් ප්‍රඥාව උන්නේ නෑ. ඒකට මේ දෙකේ හා බද්ධයකට සම්බන්ධයි. යම් ධානාංශ පඤ්ඤාච යම් කෙනෙකුගේ හිතේ ධානයේ යන සමුති විපස්සනා දෙක තියෙනවා නම් සරේ නිබ්බාන සම්පතියේ ගැටණි වලට පැමිණෙනවා. ඒකට සමීප වෙනවා. දැන් අපි සාකච්ඡාගමු බුදු ශාසනයේදී මේ අපි අතර භාවනා කරන දෙකේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? ඉන්න තුන් දැකලා ඇති කියන විශේෂ තුනාගෙන ගාථාවක් කියන්නේ ඒක සංයුක්ත නිකායේ දේපුත් සංයුක්තයේ නිගාතාවක්. සීලේ පටිච්චායනෝ සප්පති ඉක්ඛං පංචං තභාවයං ආකාති නිපකෝ දික්ඛු සෝයිමං නිගතේ ජකන්ති මේ ගාථාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේට කාප්‍රී වැඩිමේ මොන දෙවිදේවතාව ගණහන්නේ එක්තරා දේවතාවේ ප්‍රඥා කරනවා අන්තු යකා වටියකා යකාය ජවිතා පජා සංකං ගෝතම කුච්ඡාමි ඕකිමං විජේතේ යකන්ති ගෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ අන්තෝ යකා සම්තමාගේ චිත්ත සංකාරවල අවුල් බාහිර යකා බාහිර වස්තු ගැන අවුල් යකා කියන්නේ අවුල් යකාය ජවිතා පජා මේ සත්ත්ව ලෝකයේ සියලු සත්ත්වෝ මේ කුෂ්ණාය නැති ජටාවේ ගැටවිලා තියෙනවා, පැටවිලා තියෙනවා, අවුල් වෙලා ඉන්නවා. ගෞතම යන්නාස්තමන් මහන්නේ කොහොමද විදේ ජටාව මේ ජටාව මේ ගැටලුව මේ අවුල කියන්නේ කවුද ස්වාමීන් කියලා එහුවා. ඒක තමයි මේ ගාථා දේශනා කෙරේ. සීලේ ප්‍රතිචාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤෝ නරෝ උපතින්න උපතින්න ප්‍රතිසන්දියේම ප්‍රඥාවගෙන ආපු සපඤ්ඤ නරකයේ ඥානවත් පුද්ගලයා සීලේ ප්‍රතිභාය සීලේක පිළිදෙනවා. එවැගේම ආකාපේ නිපකෝ වීර්යවන්ත වෙනවා චර්ම සුදුසු නුවණ නිපකෝ කියන්නේ චර්ම සුදුසු නුවණ එනම් සති සම්පජාති. ඒතකොට වීර්යයෙන් සීයයි නුවණයි පිළිබඳවගෙන චිත්තම් පඤ්ඤාච භාවයන් සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ නම් සෝ ඉමං විජිතේ යතං ඒ බෞද්ධ ඉක්සු ඉක්සුනි උපාසක උපාසිකා කියන මේ යම් බෞද්ධේ ඒ දේ පවතිනවා නම් සෝ ඒ තැනත්තා ඉමං යතං විජිතේ මේ අවුලේ අවුලකපත්යේ තියෙන ගැටලුව එහාගන්නේ කියන එකයි ගාථා දෙන්නේ. ඒකෝට දැන් මෙතන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ කවුරු කීපයක් අතර කියනවා. එකක් උපතින් ඥානවත් වූ විදලා සිටින්න ඕනේ. දෙක කියන්නේ හේතුක ප්‍රතිසන්දිය කියලා. හේතුක ප්‍රතිසන්දිය. තව කියන ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව. ඒ කියන්නේ කර ජාතියක ඥාන සංයුක්ත කුසලයක් කරගෙන තිබුණ ඒ කුසලයේ විපාක වශයෙන් ඥාන සංයුක්ත ප්‍රතිසන්දියක් දක්වනවා. අන්නේ කුජලයක් තමයි සම්ප්‍රඥෝ දරෝති. ඊළඟට ඒත් පිළිගන්නකොට ධර්මතා හතරක් මෙතන කියනවා. එකක් සීලය. සීලය කියන්නේ කාය වචන සංවර කර ගැනීම සීලයේ පිටාගත ඕනේ. අනික තමයි ආකාපේ දීර්යය. අනික තමයි සතිය හා ඥානය. මේ ධර්මතා හතර හේතුවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නට ඕනේ මේ අවුල නිරවුල් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පහදා දුන්නා මේ විදිහට සීලේ විද්‍යාව නැහැවතේ පියවියක් සීනුල පිටුවාගෙන සමත භාවනාව වැඩෝ සමත භාවනාව මුදුනට යන්න පුළුවන්. විපස්සනා භාවනාව මුදුනට යන්න පුළුවන්. එනම් ඒ සීල සමාධි ප්‍රඥා දීර්තියෙන් චිත්ත සංකාරයේ දියුණු කරගෙන බෝධිපාක්ෂ ධර්මයන් දියුණු කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අසංකත ධාතු සංඛ්‍යාත අසුතු ධර්මතා කියන පහක්. ඒවා තමයි කර්මයේ සූත්‍රයේ මුලට දැක්කේ එතකොට මේ සාන්තපදී කියන්නේ මුළු ලෝකයේම අසාන්තයි. අසම්මරයි නැත්නම් කොහොම කලබලකාරී. එලකුණ අහලා තියෙනවා විමානන්ද සූත්‍රයේදී දස සංඥා වලින් අයවි. ඒකං සංතං ඒකං සමීතං යවිද සබ්බ සංඛාර සමතෝ සම්පූර්ණි පටිච්චසමුප්පාදෝ තණ්හාපයෝ විරාගෝ නිබ්බාන නිරෝධෝ නිබ්බාන විරාගෝ නිබ්බාන ඒකම් සම්තං මොකක්ද මේ සාර්ථය ඒකම් ප්‍රණීතං මේ බොහොම ප්‍රණීතයි යවිදං සබ්බ සංඛාර සමතෝ මේ සංස්කාරයන් දෙසංසිදී සීල සංස්කාරයන් දෙසංසිදී සම්පූර්ණි පටිච්චසමුප්පාදෝ සියලු උපදීන් අත්හැරීම කන්නක්කයෝ කෘෂ්ණාවගේ අවසන් වීම. ඉරාගෝ මේ ලෝකෙන් දෙවියන් අනිත් පැත්තට යාමේ වර්ගෝතින් එතෙලි. නිබ්බාන නිර්වාණය. එන නිර්වාණය තමයි අර පරිශේෂ ප්‍රදොක්කම. ගරිදන් නිබ්බාන යම් නිර්වාණයක් ඇයිනම් එය සියලු සංස්කාරයන් නිසංසිරීම. සියලු උපදීන්ගේ සංසිරීම. සියලු උපදීන් අත්හැරීම. ඒක ප්‍රශ්නාව අවසන් කිරීමක්. ඒනම් මේ නිර්වාණය ඒකං සම්තං ඒකං පරිණිතං නිර්වාණය කාර්යයෙන් සාර්ථකයි ඒකාන්තයෙන් ප්‍රණීතයි. ප්‍රණීත කියන්නේ මෙතන රසවත් කියන එක නෙමෙයි. ප්‍රණීත කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථයයි. ප්‍රණීත කියන්නේ උසස් කියන අර්ථයයි. ඊට වඩා උසස් දෙයක් අය නැහැ. එතකොට මෙන්න මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා ලෝක ධාතුවට ඇති සියල්ලම අසාන්තයි. ලෝභයෙන් ඈතර වූ සාන්ත නිර්වාණය සාන්තයි. සාන්ත පදේ කියන්නේ ඒකයි. ඒ පදේ කියන්නේ ධර්ම වේක වචනයක්. ඒ සාන්ත පදේ කියන්නේ නිවනට නම. පැමිණිය යුතු එකක් ඒ අර්ථය එනවා. සාන්ත භාග පැමිණිය යුතු තැන. දෙකක් සාන්ත පදේ කියලා හඳුන්වනවා. ඒතර සම්ප සංඛාරිතිය මොකක්ද? දැන් මේ ලෝක ධාතයේ පිටෑ කීිත නැති සියල්ලකම තියෙනවා සබ්බ සංඛාරිතිය. ලෝකයට ඇති සියල්ලම සංකාරයි. සංකාර පිළිගේ තේරුම් හතරක් තියෙනවා. ඒ මොනවද? සංකත සංකාර, අවිසංකත සංකාර, අවිසංකරණ සංකාර, ප්‍රයෝගාවි සංකාර කියනවා. සංකත සංකාර කියන්නේ හේතුෙන් හටගත් සියල්ලම සාධාරණ නමක්. මොනවා හේතුවෙන් හටගත්තද මේක සංකත සංකාර. අවිසංකත සංකාර කියන්නේ සප්ප සංකාවල පමණක් ලැබෙන කුසල ලක්ෂා කර ගැනීම ලැබුණු විපාක චිත්තජාතික කර්ම හිතු. ඒවා කියන අවිසංතද සංකාර. අවිසංතරණ සංකාර කියන කුසල ලක්ෂා චේතන. කුසල ලක්ෂා චේතන තමයි ඒවා සකස් කරන්නේ. ඒ නිසා අවිසංතරණ සංකාර. අයෝගාභි සංකාර කියන්නේ වීර්යය තමයි. දැන් ඒකට නිර්වාණය හැර ප්‍රඥාප්තිය හැර අනිත් සියල්ලම මේ පදයට ඇතුළත් වෙනවා. නිර්වාණය සංකත සංකාරයක් නෙමෙයි. අපි සංකත සංකාරිකුත් නෙමෙයි. අපි සංකරණ සංකාරිකුත් නෙමෙයි. අයෝගාමි සංකාරිකුත් නෙමෙයි. නිර්වාණය අසංකතයි. ඒකෙන් අසංකත ධාතු කියනවා. නිර්වාණය හැර අනිත් සියල්ලම සංකාර. මේ සංකාරයන්ගේ තියෙන ලක්ෂණ තුනක් මොනවද? වායෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති ඉදා සංයතස්සම් පඤ්ඤායති අද ලක්ෂණ තුන ඇතීමක් පේනවා නැතිවීමක් පේනවා පවත්නාකාර වෙනස් වීමක් පේනවා දැන් අපි ජීවිතයක් දෙන්නේ අපි ඇති වුණ ඊළඟ මේ ජීවත් වෙනකොට දවසින් දවසක් වෙනස් වෙනවානේ සාහිත්‍ය වාතේ වෙනස් වෙනවා වාතය වෙනස් වෙනවා ඒවා තමයි සංස්කාර නිලක්ෂණ ගහක් තුනක් තේමනේ ඉස්සර කරෑතියක් කැදෙනවා, ගාක් කැදෙනවා, රසවල නැහැ. ඒකෝට අර ඇතිවීමයි නැතිවීමයි අතර වෙනස තියෙනවා. ඔයගොල්ලන් හැම වෙලාවෙම හැම දෙයකම තියෙන ඇතිවීමයි නැතිවීමයි වෙනස් වීමයි. මේක තමයි සම්පූර්ණ ලක්ෂණය කියන්නේ. ඒතකොට මේක තමයි අසාර්ථක බව, අවිනිශ්චිත බව කියලා කියන්නේ. ඒ කියන්නේ අසංසුම් බව. ඒ දසංසුම් බව සංසිඳන තැනක් තියෙනවා. ඒතකොට නිර්වාණ ධාතුවේ ඒ කියන අසාර්ථකමක් වෙච්ච දැනීම සදාකාලික සාක්ෂායි. ඒ නිසා ප්‍රණීතයි ශ්‍රේෂ්ඨයි. එන්න මේක තමයි සාර්ථක පදේ කියන්නේ. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පරං එතපට විඤ්ඤා භූතේ යෝවායුනගාදති එතනා මච්ච රූපං චේ අසේසං උපලුක්්‍යති විඥානස්ස නිරෝධේන එත්තේ ධම්මපරුජ්ජති මොකද නිර්වාණය හඳුන්වන කිවිති ගාථා කියලා මේ නිර්වාණය නම් විඥාන විශේෂ නුවණින් දැකිය හැකිය එකම නුවණින් දකින්න බෑ විශේෂ නුවණ නම් ලෝකෝත්තර මාර්ග ඵල නුවණ දෙකෙන් පමණයි දකින්නේ විඥාන අනිත්‍යස්තනම් ඇහැට දෙන්නේ එත් පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති ඒ මේ නිර්වාණය රට ඉඳලා පොළොක් නෑ. වතුරක් නෑ. ඉන්දරක් නෑ සුණක් නෑ. ඒවා ඉන්නේ කියන්නේ කාට යන්න පුළුවන් කමක් නෑ කියන්නේ. එතන නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එතන දීගම් දීගම් කිය රසං එතන දීගම් රසංවා අනුස්කූලං සුභාස්කං. දික් බවක් නෑ. කෙටි බවක් නෑ. සියුම් බවක් නෑ. විස්තූල බවක් නෑ. රකුළු බවක් නෑ. සුභ බවක් නෑ. සුභ බවක් නෑ. එතන නාමංච රූපංච අතේසං උපරුජ්ජති. එතන චිත්තචෛතසික නාම ධර්ම අවසන් වෙනවා. රූප ධර්ම එතනින් නවතිනවා. ඉන්ද්‍රානස්ස නිරෝධයේ මේ දීර්ඝ කාලයක පටන් ගෙන අතරක් ඈත උපදින මෙතන විඥාන පරම්පරාව එතෙන් ඉඳන්තිවා. ඒකම් උපරුජ්ජේ කිනවතින තොර මේ කියන චේතනාසික රූප නැමැති සංස්කාර ධර්ම ඔක්කොම සංසිඳන බව තමයි සාර්ථක පදේ කියලා කියන්නේ. මේ කාන්ත පදයේ ආબોධ කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නේ සීලයේ පිටා සිටගෙන වීර්යය හේතුන් උපදවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩුව ඒ අනුව සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණ සමාධි කියන ධ්‍යාන ලබාගෙන විපස්සනා භාවනාවෙන් මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරගෙන ඒවා සම්බන්ධ දැනී තිබුණු දැනුම් 10ක් තියෙනවා සංයෝජන කියලා. ඒ බැලුම් 10 සම්පූර්ණයෙන් කරා දමලා ඒ වයින් වල උනා වූ බුදු පසේ බුදු සාරාතන් වහන්සේ ආબોධ කළේ ඒ අසංකතදා තුනෙති සාන්ත පද ඉවානේ සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එකේ දේශනාව සඳහන් කළා. ඉතින් අපි මෙතෙන් දීර්ඝ කාලයක් පමා වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර පුරණ හතර කාලේ ගුරුවරුම 512000ක් මුණ ගැහිලා කියනවා. අපි ඒකට වඩා මුණ ගැහිලා කියලා සංසාරවාදී. එච්චර කාලයක් අපි සසල ආවා නමුත් අපිට බැරි වුණා සාන්ත ප්‍රදේශ සමීප වෙන්න. දැන් අපි මේ බුදු සසුන පිළිපදගෙන සිදු කරන්නේ ඉදිරියට සමාදානයේ පාඩම් සෑම කටයුත්තකදීම ඉතේ සමපීපස්සනා භාවනා වැඩ නැහැ දෙයක් පුරුදු වීමයි. මේ ශක්තිය අපට ඒකාන්තයෙන් පිළිදෙනවා. ඒ කප්පිය අසීමිතයි. අප ආශ්වාස ප්‍රශ්වාස මෙහි කළ එක චිත්තක්ෂණය. එම නැත්නම් සමුත්තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සියා වචනේ ප්‍රකාශ දෙමින් පමණ කල්ප කෝටි ගණන් ප්‍රශංසා ඉදී කිරීම. ඒ කල්ප කෝටි ගණන් ගෙදෙලා ඉවර සමීප වෙනවා. මක්නිසාද අපේ දරුවන් සරණ ගිය තැන් සිට අපේ ප්‍රාර්ථනාව නැවතලයන් දෙකදීම ජරා රෝග මරණාදියක් නැති අජාත්‍යගේ රාජ්‍යයේ අශෝක අනුපායාසය ඉවාණ ධාතු සාක්ෂාත් කරගන්න ලැබේවා කියන කටයුතුයි. නිසා කරන සෑම කුසලයක් වාසාම ආමේ අෂ්ටාංගික මාර්ග ධර්ම අපේක්ෂිතේ ගැලෙනවා. ඒ ගැන නිසා අපි ක්ෂණයක් ක්ෂණයක් යන දික්ක්ෂණයක් වාසා සංකාරයේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප අසංඛ්‍ය ගණන් කෙටි කර ගන්නවා ඒ දීර්ඝ සංසාරේ හතරක් නෑම යන කියන සතර ගමන කෙටි කරගෙන යම් දවසකදී අපේ සංකාන තුල මේ මාර්ගාංග ධර්ම සියල්ල ශක්තිමත් බවට පත්ුණා නම් එදාට අවශ්‍යතා ධර්ම සංකාර මුතුන් පමුණාගෙන බුද්ධාමේ මහෝත්තමයන් වහන්සේ ආශෝධ කළ ශාන්තපද නිර්වාණ ධාතුව දීකාන්තයෙන්පත් වෙනවා අපේ ශාන්තිනායකයන් වහන්සේ අති දීර්ඝ කාලයක් පුරවා වූ මේ සමතින් පස්සලා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් පදනම් කරගෙන බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. කරන්නන සුඤ්ඤත සාපස්කාරයෙන් තුන්වාස සමාපත්තිය වේ කියන්නේ ඉදක් තුන්වාස ප්‍රාප්තිය ලැබෙන තිබුණා. නමුත් අපතම ලෝකම්භාවයෙන් තවසාරසම් කාපලක්ෂය තුන්වාසේ ගෙනගත්තා බෝධි සම්භාර කුල ලෝක දුරෙන්ද. ඒ දීර්ඝ කාලයක් වූ සමතේ පාසනා භාවනා නු යෝගයේ කුලින් දියුණු කරගත්ත බෝධිසම්භාවයන් භාවයෙන් දෙයින් අවුරුදු 2590කට පෙර ගෝමුලාරය වැඩිදගෙන මාර පරාජයේ කොට සාන්ත පද සංඛ්‍යාත අමාමානිවට සාක්ෂාත් කරගත්තා. තමන් ලබාගත් සාන්ත පද නිවෙන ලොවට අනුකම්පාවෙන් දේශනා කළා. පුරාණි සත්‍ය නම් දේශනා කළේ සාන්ත පද නිවනට පැමිණීම පිණිසයි. එසා ඒ ධර්මයේ අනුව නුවණ මෙහෙයෙන් වා වූ සතරදී සාන්ත කමේ සඳහා පෙරුම් පුරාගෙන ආවා වූ සූවිසි අසංකේයයේ නව කෝටි 6 ලක්ෂයක් දෙන සතර මඟ ඵලපේදයෙන් සාන්ත පද ජීවන සකස්තුනා කාන්තිනායකයන් වහන්සේ විසුද්ධව දේශනා කළ ඒ සත්‍යය නිසා දෙදාස් පන්සේ වසරක් ගෙවිලා මේ ධර්මයේ තුලින් සාන්ත පද නිර්වාණ සාධු සාක්ෂාත් කරගත් යතු අනන්තයි ලකුවලාගේ තේජක් අවුරුදු 2500ක් පරිදි යන තේනවා ඒ කාර්යයේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුකෙන් දේශනා කරන සවිසුද්ධෝ සීසද්ධාර්මයේ තුලින් සාන්තපද නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. එසා අපට මේ කරගන්නා ලද සියලුම ධර්මානිස කුසලයන්ගේ ශක්තියෙන් සීල සමාධි ප්‍රඥා ගුණ අනුකම්පණය වේවා. සමත භාවනා විපස්සනා භාවනා දියුණු කරගන්න ශක්තිය ලැබේවා. එමගින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉරේවා බෝධිපාක්ෂ ධර්මයේ ඉරේවා එමගින් අපට මේ භවයෙන් භවයට ගෙනවා වූ ඉතදා ඉතති අටහදාරු කෘෂ්ණාව ඉවත් කරමින් ශේ කරමින් ඒ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා ගමන් කළේ ඒ සතර මඟ ඵල පිළිවෙලින් ලෝකෝත්තර නිවන් ධාතුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා දැන් පින්වත් සෑම දෙනා බලවත් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයේ පැමිණියා. බුදු පූජා, බෝධි පූජා කරත්වා සීලයේ පිළිදා. එවාගේම සුළු වේලාවක සමපිපස්සනා භාවනා ගැන, එවාගේම ඒ ශාන්ත පදයේ ගැන කෙටි නැති මේ මේ දේශනාවකට සවන් දුන්නා. මෙතෙක් වේලා මේ චිත්ත සංතානවල එවාගේම වැඩි පිරිසක් අද උදේ ඉඳලා අසති සමාදාන භාවනානුකූලව ගත කළා අවස්ථානුකූලව ධර්ම සාකච්ඡා ආදී යෙදුණා දැන් මේකේ අප රැස් කරගත්ත මේ කුසල සම්භාරයේ අපමණි අසංකේය අප්‍රමේය ජනතාවක හිතසු ක්‍රීස බෝධි සම්භාර පුරා ලෝකුලා බුදු සාමිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලේ තුන් බුද්ධ පූජාවක් මේවා ආශිර්වාද ගනිමු ගෞරවෝත්තර ධර්ම දායකයේ ධර්ම පූජාවක් වේවා ආර්ය මහා සංඝරත්නයේ සංඝ පූජාවක් වේවා කල්‍යාණ මිත්‍ර ගුරු තුමන් ඉදිරියේ දිනෝක්යන් ඉදිරියේ ගුරු දෙවියන් පූජාවක් වේවා එවාගේම ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලෝකදාපේ දිදුලමින් දැබලමින් අපරාධිකව විලාදිතෝ නිවන් පැවැත්මට අප රැස් කරගන්න කුසලයේ හේතු වේවා එවාගේම සුපේක්ෂ ශික්ෂාකාමී මහා සංඝරෝධයට බුදුසසුන ආරක්ෂා කරමින් ලෝක පරිසරදීම සඳහා අප කරන කුසල සංකාරයේද ආශිර්වාද පූජාවක් වේවා. නමින් අභාවක් ප්‍රාප්තමෝකේ දුරේ බන්දු මිත්‍රාගේ සිඤ්ඤාතිනද මේ කුසලානුභාවයේ සුගති සප්‍රසිද්ධ වේ ප්‍රතෝ බෝධුවලින් කාන්තේ අමාම නිවන් සෝමක් වේවා. ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලය මෙතින් අනුමෝදන්ව දිව්‍ය අවිස්වාදයෙන් වැඩෙත්වා සම්බුදු සසුනට බෞද්ධ ජනතාවට මා සඟරුවනටද මේ පින්වත් සමගද දේව ආරක්ෂාවද සලසා දෙත්වා කටු බෝධුවලින් කාන්ත නිවන් සුව ලබත්වා ඒක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බෙලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන නැතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. <clears throat> අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු අත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානිසංස බලයෙන් සමට දෙලව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ